රංජනගේ ජනරංජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟයි අඩුසල කලවීම නිසා එහි අඩුකම පාවි පොලේ කුසේ රූපේ කපුටා පොලේ කුසේ රූපේ කපුටා නාදෙන් හඳුනාවි අඩු කල සලවිමනිකා එහි අඩු කම පාරි උගතට ගැරවි මනිකා මොඩයාගේ ගති තෙලේ උගතට ගැරවි मनिका मोटा गति तेरे सुंदर तजाले फिरू न काले सुंदर तजाले फिरू न काले न तनी तीसलवी माँ तनी तीसलवे माँ අඩු කල සෙලවි මනිකා එහි අඩු කම පාවේ ඔබාගේ යස සුද පෙනෙන්නේ යන විට ඉගිලීලා ලොවේ අනගී සතර ඉගෙන අපේ මණිකසෑම ඔබාගේ යස සුද පෙනෙන්නේ යන විට ඉගිලීලා පවුලොවේ අනගී සතර ඉගෙන සබේ මැනිකසෑම පැනට ඔබින වචන මිසක වැඩි බසනක පඬිදන පැනට ඔබින වචන මිසක නැත පඬිදන හොඳට ජලේ පිරුණ කලේ නැත තිසලවීමා සතනි තිසලවීමා අඩු කාලසලවීමනිසාහි අඩු කමවානි අතීතය චාරිකාවකට ගිහින් එන්න හොඳ තැනක් වුණාට නතර වෙන්න හොඳ තැනක් නෙවෙයි කියලා කතාවක් තියෙනවා. Past is a nice place to visit but not the right place to stay. හැබැයි මේ අතීතයට ගිහිල්ලා අපිට වර්තමානය වෙනුවෙන් යමක් අරගෙන ඉන්න පුළුවන් නම් ඒ අතීතයට යන චාරිකාව ඵලදායී චාරිකාවක් කියලා අපිට නම් කරන්න පුළුවන්. ඔබ ඒ සමන්දුන් ගීතය අපට අතීතයේ නැසෙන ගීතයක්. ඒ ගීතය අපේ ගීත වංශ කතාවේ අතීතයේම ලැබෙන ඈතින්ම ලැබෙන සම්පතක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේ ගීතය ගායනා කළේ හේවා බෝවලගේ විලියම් රූපසිංහ හෙවත් එඩ්.ඩබ්ලිව් රූපසිංහ. අපේ ගීත වංශයේ සමාරම්භකයෙකු හැටියට අපිට හඳුන්වන්න පුළුවන් එතුමා. එතුමා 1971 අප්‍රේල් 27 වෙනිදා අපෙන් සමුගන්නවා. සිංහල ගීත වංශ කතාවේ නොමැකෙන පරිච්ඡේදයක් එඩ්.ඩබ්ලිව් රූපසිංහ 1895 නොවැම්බර් 24 වැනිදා මාතර පීක්වැල්ලේ ගබඩා වේදේදී තමයි එතුමා උපත ලබන්නේ. ගමේ මාතර වනරාජ විද්‍යාලයෙන් මාතර දිනානන්ද මාතර සාන්ත තෝමස් විද්‍යාල වලින් අධ්‍යාපනය ලබන ඔහු නොබෝ කලකින්ම කොළඹට සේන්දු වෙනවා. කොළඹදී ඔහුට හම්බ වෙනවා විල්බර්ට් පෙරේරා කියන තබ්ලා වාදකයා. තව ඇල්බර්ට් සයිමන් පතිරාජ කියලා සංගීතඥයෙක් හම්බ වෙනවා. එම්.ජී. පෙරේරා ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ හදාරපු සංගීතවේදියෙක් හම්බ වෙනවා. මේ තුන් දෙනාගෙන් පෝෂණය ලැබූ එඩ්.ඩබ්ලිව් රූපසිංහ අපේ ගීත වංශයේ සමාරම්භක අවධිය අලංකාර කළ සංගීතවේදියෙක්. අදත් අප සමග ඉන්නවා සුපුරුදු පරිදි විශාරද ජයන්ත ආරවින්ද. ඔබ රූපසිංහ මාස්ටර් දැකලා තියෙනවා ඇතැම් වෙලාවට ආශ්‍රය කරලා තියෙනවා ඔහු සමග වැඩ කරලා තියෙන්න පුළුවන්. අපිට කියන්නකෝ මේ රූපසිංහ මාස්ටර්ගේ අතීත මතකය. මම 951 වගේ කාලේ මේ ගුවන් විදුලියට එනකොට මේ එතුමා හම්බ වෙනවා මට. උස සිරුරක් තිබුණා, ලස්සන පුද්ගලයා. තබ්ලාව වාදනය කරන බොම් ලස්සනට මම දැකලා තියෙනවා තබ්ලාව මේ ටියුන් කරනවා පවා. <laughs> ඔව්. ඉතින් ඒ කාලේ රතන් ජංගරතුමාගේ පරීක්ෂණයට පෙනී හිටලා සුපර් ග්‍රේඩ් එකක් ගත්ත මේ රූපසිංහ මාස්ටර්. ඉතින් මේකේ පුදුමේ තමයි ඉන්දියාවට නොගෙහින් <laughs> රාගධාරී සංගීතයේ ආభాසයෙන් මේ ග්‍රැමෆෝන් සංගීතයේ එහෙම ඇසුරු කරලා මේ තරම් කදිමට මේ ගායනා කරපු කාරණේ ඉතා වැදගත්. ඔව් රූපසිංහ මාස්ටර් ඔබ කිව්ව රතනජංකර් ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයේදී ලකුණු 99ක් ලබා ගත්ත කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. මම හිතන්නේ රතනජංකර් පඬිතුමාගෙන් ලකුණු 99ක් ලබා ගන්නවා කියන්නේ ඉතින් 100ම ලබා ගත්තා වගේ තමයි. මම අහලා තියෙනවා මේ ශ්‍රී රාහුල හිමිගේ නාමයේ සින්දුවේ ගායනා කළේ ඒ සින්දුවේ රෙකෝඩ් එක රතනජංකර් තුමා ඉන්දියාවට යනකොට ආපහු අරන් ගියා කියලා. ඔව් අපිට ඒ ගීතයත් අද බස්සතහනේදී අහුම්කන් දෙන්න පුළුවන්. මම හිතන්නේ එතුමා මුලින්ම සංගීතයට අත්පොත් තබන්නේ එතුමාගේ පියාවන H.W. කරෝලි සප්පුහාමිගෙන් ඔහුගෙන් වයලින් වාදනය ඉගෙනගෙන තමයි කොළඹට සේන්දු වෙන්නේ. අපි අද තෝරගත්ත දෙවෙනි ගීතයටත් දැන් සමන් දෙමු. වාසි භව දුක නසනාතේ මා භව දුක නසනාතේ මා වදිනේ නෝ වතාර බුද්ධ දයා විහාරේ ඒ ගීතය ගායනා කළේ රුක්මනී දේවී සමග බටහිර සංගීත ශෛලියට බැහැ වී සිටපු ඊටාම ලාබාල රුක්මනී දේවි මෙවැනි ශාස්ත්‍රීය ගීතයකට සම්බන්ධ කරගෙන ඇයට පුහුණුව දීලා ශාස්ත්‍රීය සංගීතය දන්න ගායිකාවක් තරමට විශිෂ්ට විදිහට ඇයව පුහුණු කළා මේ ගීතය තැටිගත කරලා තියෙනවා. දැන් රූපසිංහ මාස්ටර්ගේ ගෝලයින් ගැන කතා කරනකොට රුක්මනී දේවි ඊටාම ඉහළ තැනකදා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඇලන් රත්නායක, එම්.කේ වින්සන්ට් වගේ අයත් එතුමාගේ ගෝලයින් හැටියට තමයි සඳහන් වෙන්නේ. දැන් මේ ශාස්ත්‍රීය ගායකයෙකු හැටියට කීර්තිමත්ව හිටපු රූපසිංහ මාස්ටර් මේ ලාබාල දැරියක් සමග මෙවැනි ගීතයක් ගායනා කිරීමට කැමැති වීම අත්වසීම ඔබ දකින්නේ කොහොමද? දැන් මේ මහා සංගීතවේදීන් මේ ආධුනිකයින් සමග ගීත ගායනා කරනවාද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. ඔහුගේ කීර්ති කදම්බේට මේ මදිපුංචිකමක් නෙවෙයිද මේ මේ ලාබාල දැරියක සමග ගීතයක් ගායනා කිරීම. ඒකට හේතුවකුත් තිබුණනේ. ඒ කාලේ මේ කාන්තාව ගායනා කළේ නැහනේ බොහොම අඩුවෙන් ගායනා කළේ. ඉතින් රුක්මනී දේවි වගේ කෙනෙක් <laughs> කලාතුරකින් හරි ඉස්මතු වෙලා එන්න ඉඩ තිබුණා. අනිත් එක මේ මේ ගායනා කරපු ගීත බලන්නකො ඔක්කොම මේ හොඳ මේ ආගමික තාන දේශාභිමානී ගීත අද වගේ මේ ප්‍රේම ගීත නෙමෙයි. ඔව්. ඔය ඇත්තටම දැන් අපේ ආවේනික බෞද්ධ සංස්කෘතියක් තිබුණානේ. විශාල බෞද්ධ සාහිත්‍යයක් අපිට තියෙනවා. එතකොට ඒ සාහිත්‍යයෙන්ම උරුම වෙනවා මේ බෞද්ධකම. ඒක වෙනත් ආගම් තිබුණයි කියලා කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. ඒක නිසා තමයි මේ මුස්ලිම් ජාතික ගායකයෝ මොහිදීන් බෙග්ලා වගේ අය ජොහර් ෂා වගේ අය බෞද්ධ ගීත ගායනා කරන්නේ. ඒ එකමුතුව සමගිය ආගමික සහජීවනය මේක අපි කාලාන්තරයක් තිස්සේ අපිට තිබුණු දෙයක්. මේ නිසා කිතුණු දැරියක වන රුක්මනී දේවිත් ශ්‍රී බුද්ධගයා විහාරය ගැන ගීතයක් ගායනා කරනවා. මේක අපිට කොච්චර ඥාතිත්වයක් තිබුණාද, එකමුතුවක් තිබුණාද, සහජීවනයක් තිබුණාද කියන එකට හොඳ සාක්ෂියක්. අපි රූපසිංහ මාස්ටර් ගායනා කරපු තවත් ගීතයක් අහමු. සිල්පසතර ලෝකේ නින්දානුම දේවේ සෝමන වූ කීර්තේ මානවන දේවේ සිල්පසතර ලෝකේ మనవో కీర్తి మాధవే రే మనహారి సంపత సదారి రే మనహారి దేవి మనహారి సంపత సదారి शोयासनसारि अभिनन्द शोयासनसारि निन्दा नो रेलोगे निन्दा शोबन සාගුණ පාවී ලෝකේ නිතිකාරී ප්‍රේමවතනාරේ ගෞරව නිතින ලවන පිණිස සලසාගුණ පාවී එන වනනු නොහැක අගේ ඉපසතර ලෝකේ එන වනනු නොඇතනදේ සිල්පසතර ලෝකේ නින්දා සුබදේ සිල්පසතර ලෝකේ නින්දා නොමදේ සෝබනවෝ කීති මාලා රූපසිංහ මාස්ටර් ඒ ගීතයත් ගායනා කළේ රුක්මනී දේවී සමග දැන් අපි කලින් අහපු ශ්‍රී බුද්ධගයා විහාරයේ ගීතේ නම් එක්තරා විදියක සරල ශාස්ත්‍රීය වුණාට සරල ගීයකට වඩා නැඹුරුයි කියලා මට හිතෙන්නේ. දැන් මේ ගීතය මට හිතෙන්නේ ඊට වඩා වෙනස් ස්වරූපයක් වගේ මට දැනුනේ. විශාරද අරවින්ද කොහොමද මේ ශිල්පසතර ලෝකයේ කියන ගීතය? පුදුම දුර්ලභ තනුවක්. <laughs> ඒ දුර්ලභත්වය කියන්නේ දැන් මේ සංගීතයේ තියෙන ස්වර හතයිනේ. ඒක කොමල තීව්‍ර වශයෙන් තව බැටි වුණාම ශෘති 12ක් තියෙනවා. ඒ ශෘති 12ම මේ ගීයේ තියෙනවා. <laughs> පුදුමයි මම අහලා නැහැ මං හිතන්නේ ලෝකේ අහන්න ඉතාම දුර්ලභ මේ විදිහට සොර සංකලනය කරලා හදාපු තන්මා පුදුමයි. ඔය දැන් රුක්මනී දේවී වගේ ගායිකාවක් මේ වගේ ගීතයක් ගායනා කරා කියන එක ඔබ කොහොමද දකින්නේ? හැබැයි කොච්චර සංකීර්ණ වුණත් ඒ ස්වර සංකලනේ ඇහෙනකොට සරලයි. අන්න ඒකයි මේ නිර්මාණයේ තියෙන පුදුමේ. ඔව් ඒ නිර්මාණය ඇහෙනකොට මේ සාමාන්‍යයෙන් රාගධාරී සරල ගීතයක් විදිහට ඇහෙන්නේ. ඔව් නමුත් සංගීතය දන්න කෙනෙකුට තේරෙනවා මේක ඊටාම සංකීර්ණ තනුවක් කියලා. ඔව්. හොඳයි. මේ රූපසිංහ මාස්ටර් අපේ ගීත කලාව පෝෂණය කිරීමේලා ලොකු පුරෝගාමී සේවයක් ඉටු කර කෙනෙක්. ග්‍රැම්ෆෝන් අවධියේදී මේ තැටි සමාගම් තරඟයට වගේ මේ තැටි නිර්මාණ ඉදිරිපත් කළා. ඇත්තටම HMV තැටි සමාගමත් කොලොම්බියා තැටි සමාගමත් ලොකු තරඟකාරීත්වයකට මුහුණ දෙමින් තමයි මේ තැටි නිර්මාණය කරේ. ඔවුන් වඩාත් නිපුණ ශිල්පීන් තම තමන්ගේ සමාගම් වලට අයිති කරගන්නට ලොකු ගරවෑයමක යෙදුණා. දැන් HMV තැටි සමාගම His Masters Voice තැටි සමාගම Tamanගේ සමාගමේ සංගීත අධ්‍යක්ෂකවරයා හැටියට තබා ගත්තේ බඳවා ගත්තේ රූපසිංහ මාස්ටර්. දැන් එතුමා HMV තැටි සමාගම යටතේ ගීත 200ක් පමණ නිර්මාණය කරා කියන එක තමයි මේ ඉතිහාස පොතේ සඳහන් වෙන්නේ. අපි අහලා බලමු තවත් ගීතයක්. මේ ගීතය මම හිතන්නේ එදා මෙදා තුර සංගීත ශ්‍රාවකයින් අතර රැව් පිළිරැව් දෙන ගීතයක්. ඒ ගීතය අපි අද අවසාන ගීතය හැටියට තෝරගත්තා. අපි ඒ ගීතයට සමන් දෙමු. ආ जयाब स्वामी एतट गमुदे संगराज विदनाथ बलाद में विजया स्वामी एतोटा कमुदे विजया बसामी एतोटा कमुदे समराजा विदन समलादामे षड्भाषा परमेश्वर देव षड्भाषावेहि वरमेश्वरमे सिंहलमाय त्री राहुलिमि गे रामे राहुलहि मि ರಾಹುಲ ಹಿಮಿಗೆ ರಾಹುಲ ಹಿಮಿಗೆ ರಾಹುಲ ಹಿಮಿಗೆ ಕೀರ್ತಿ ನಾಮೆ ಶ್ರೀ ರಾಹುಲ ಹಿಮಿಗೆ ನಾಮೆ ಸುದಿಲೆ ಲಂಕಾ ಇತಿಹಾಸ ಸುದಿಲೆ ಲಂಕಾ ಇತಿಹಾಸ ಶ್ರೀ ರಾಹುಲ ඉතුරු සීලේද සමිදාගත් දස අතෙහි අදා පැතිරී පවතේ විවිතුරු සීලේ වේ සමිදාගත් දස අතෙහි අදා පැතිරී පවතී හෙළ භාෂාවේ නව ජීවනය හෙළ භාෂාවේ නව ජීවනය ద్వාරය හරතවි කිවිදාය ශ්‍රී රාහුල හිමිගේ නාමේ ශ්‍රී රාහුල හිමිගේ රූපසිංහ මාස්ටර් ගුවන්විදුලියේ ගීත ගායනය ආරම්භ කළා තියෙන්නේ 1926 සිට. ශාස්ත්‍රීය ගීත, සරල ගීත, හින්දි ගීත වගේම ගාථා සජ්ජායනාවත් කළා තියෙනවා ගුවන්විදුලියේ. මේසා දීර්ඝ ඉතිහාසයකට නැකම් කියන ගායකයෙකු වන රූපසිංහ මාස්ටර් 1971 අප්‍රේල් 27 වෙනිදා අපෙන් සමුගන්නවා. විශාරද අරවින්ද අවසාන වශයෙන් කියන්නේ මේ ಭಾರತයේට අපේ සංගීතඥයින් මේ සංගීතය හදාරන්න යන්න කලින් මෙවැනි මහා සංගීතඥයින් මේ ලංකාවේ බිහිවුනේ කොහොමද? ඔහුගේ මේ නිපුණත්වය කොහොමද අත්පත් කරගත්තේ? මන මෝහන මුරලී වාලා මේක මුල් ගීතේ. මේ හින්දි ගීතේ විනය ක්‍රාව පටවර්ධන කියන ගායකයා ගයලා එක ග්‍රැමෆෝන් තැටියෙන් ලංකාවට ගෙන්න ගත්තා. ඒ තැටිය ලංකාවේදී අහලා තමයි මේ ගීතේ ගායන කළේ. අනිත් එක වැදගත්ම <laughs> කාරණාවක් මම කියන්න ඕන මේ මගේ පියා තමයි මේ වචන ගීපද රචනාව කළේ. ශ්‍රී රාහුල හිමිගේ නාමයෙන්. ඔව් මම හිතන්නේ අද අපි වෑයම් කළේ අපේ සංගීතය පෝෂණය කළ H.W. රූපසිංහ මාස්ටර් පිළිබඳ මතක සටහන තබන්න ජනරන්ජන ගී වැඩසටහන තුලින්. රංජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද නිෂ්පාදනය සුරේකා පෙරේරා